මම ඇයි මේ පිළිවෙත පුරන්නේ කියලා හරියට දැනගෙන කටයුතු කරන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්නවා සංසාරික ජීවිතය සුවපත් කරගන්නවා ජාති ජරාදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැති බව අපි හොඳින් තේරුම් අරගෙන මමත් උතුම් ධර්ම අවබෝධය සඳහා පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. අද දවසේදී අපි මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ ජීවක සූත්‍රය කියන වටිනා සූත්‍ර ධර්මයට අනුකූලව ඒ ඇසුරෙන් එහි තියෙන ධර්ම කාරණා කිහිපයක් මේ පින්වත් අයගේ අවධානය පිණිස දේශනා කරන්නයි. ජීවක සූත්‍රයේදී තමයි පින්වත්නි බුදුරජාන් වහන්සේ ඍජුවම මාංශ පරිභෝජනය පිළිබඳ කුමන පිළිවෙතක ඉන්න ඕනේද කියලා දේශනා කරලා තියෙන්නේ. අපේ සාමාන්‍ය ජීවිත ගත්තත් මේ වගේ සූත්‍ර ධර්මයක් බොහෝම පරිස්සමෙන් විග්‍රහ කරගන්නකොට අපි හිතා ගන්න ඕන දෙයක් තමයි අපේ සාමාන්‍ය ජීවිතවලත් වෙනත් මේ ඒ ඒ අයගේ නුවණ තියෙන ආකාරයට තමයි ඒ ඒ ප්‍රශ්න දිහා බලන්නේ. ඒ අයට තේරෙන ආකාරයට. බොහෝ වෙලාවට සූත්‍ර දේශනාවලට අවධානය යොමු කරනකොටත් සමහර වෙලාවට එහි නිධාන කතාව නැත්නම් ඒ සූත්‍ර දේශනාවල තියෙන සමහර අන්තර්ගත කාරණාවල තියෙන ගැටලු සහගත தත්වයන් උද්ගත වෙන විදිහට ඒවා අර්ථ දක්වා ගැනීම අවධානය යොමු කළ යුතු වටිනාම, ඊටා වටිනාම තැනට අවධානය යොමු නොකර සමහර වෙලාවට නිධාන කතාව හෝ තවත් එහි තියෙන උසස් කුසලය වර්ධනය කරගන්න අවශ්‍ය කරන දේට අවධානය යොමු නොකර වෙනත් දේවල් වලට අවධානය යොමු කරගෙන ඒ පිළිබඳ මතිමතාන්තර පවා ඇති කරගන්න ස්වභාවයක් සමාජයේ දක්නට තියෙනවා. ඉතින් ඒකින්ද අපි එහෙම කියලා මේ සූත්‍ර ධර්ම වල තියෙන කාරණා විග්‍රහ නොකර ඉඳ පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. ජීවක සූත්‍රය කියනකොට හැම කෙනෙක්ම කල්පනා කරන්නේ එහෙමනම් මාංශ පරිභෝජනය පිළිබඳ දැන ගැනීමටයි මේ සූත්‍ර ධර්මය තියෙන්නේ කියලා. නමුත් පින්වත්නි මේ සූත්‍ර ධර්මයේදී බුදුරජාණන් වහන්සේ මාංශ පරිභෝජනයෙන් එහාට ගිය විශාල කුසලයන් වර්ධනය කරගන්න ආකාරයක් පිළිබඳ විශේෂයෙන්ම සතර දිසාවට, හය දිසාවට මෛත්‍රී විහරණයෙන්, කරුණා විහරණයෙන්, මුදිතා විහරණයෙන්, උපේක්ෂා විහරණයෙන් වාසය කරන භික්ෂුන් වහන්සේ පිළිබඳව ඊටාම ප්‍රබල විග්‍රහයක් සිදු කරලා තියෙනවා. ඒ වගේම ලෝභ දේශ මෝහ ප්‍රහාණ කරගත් උතුමන් වහන්සේලා ගැන විස්තර කරලා තියෙනවා. ඒ වගේම ආර්ය ශ්‍රැංක මාර්ගය උපදවා ගන්න කෙනෙක් තුල ඇතිවිය යුතු සිතුවිලි මේ සූත්‍ර ධර්මයෙන් කෙනෙක් ඇති කරගත යුතු ප්‍රතිපත්තිමය වශයෙන් පිළිපැදිය යුතු ඒ චිත්ත સંතාන වලින් ඇතිවිය යුතු මානසික ස්වභාවයන් පිළිබඳව විග්‍රහයක් තමයි අවංක භාවය සත්‍යවාදී භාවය පිළිබඳව කොයිතරම් එහාට බුදුරජාණන් වහන්සේ දේශනා කරාද කියන කාරණාව මේ සූත්‍ර වලින් අපිට මේ සූත්‍ර ධර්මයෙන් අපිට ප්‍රකට කරගන්න හොඳටම පුළුවන්කම තියෙනවා. ඉතින් නමුත් මාංශ පරිභෝජනය ගැන තියෙන කාරණාව පිළිබඳවත් ඒ කාරණාව මූලික කරගෙනම එයට වඩා මූලිකත්වයක් නොදී ඉන් එහාට ගිය ප්‍රබල කාරණාවේදී මේ මාංශ පරිභෝජනය පිළිබඳ තියෙන කාරණාව වැහිලා යන අපූර්ව කොච්චරද කියලා. ඒක සැලකිය යුතු දෙයක් නෙවෙයි කියන කාරණාව. නොසැලකිය යුතු වඩා සැලකිය නොයුතු කාරණාවකට කාරණාවක් ගැන හිතන්නවත් දෙයක් නැති බව මේ සූත්‍ර ධර්මය දිගහැර දක්වනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කෙසේ වෙතත් විනන්නේ ජීවක කොමාරච්ච ජීවක කියන ඒ පුද්ගලයා බුදුරජාන් වහන්සේට පුංචි චෝදනාවක් කරනවා. චෝදනාවක් කියන්නේ පුංචි මතක් කිරීමක් කරනවා. තමන් උදෙසා කරපු මාංශය භාග්‍යතුන් වහන්සේ සහ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තමන් උදෙසා කරපු මාංශය පිළිගන්නවාය කියන්නේ ඇත්තද කියලා මෙහෙම රාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේට සැලකනවා මේ මේ ජීවකතෙමේ ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ ඒ සඳහා දුන්න උත්තරයත් එක තමයි අනිකුත් වටිනා ධර්ම කරුණු හෙලිපෙහෙලි වෙන්නේ ඒක හින්දා මේ මේ ලබා දුන්න මාංශ පරිභෝජනය පිළිබඳ ලබා දුන්න පිළිතුර අහක දාලා මේ සූත්‍ර ධර්මයේ තියෙන කාරණා ඇසුරෙන් ධර්මය දේශනා කරන්න පුළුවන් කමක් නැහැ ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරා ඒ වෙලාවේ තීකෝ අහං ජීවක ඨානේහි මන්සං අපරිභෝගන්ති වදාමි දිත්තං සුතං පරිසංකිතං කියලා. මම මාංශ පරිභෝජනය නොකරන්නට යයි කියලා දේශනා කරනවා. හැබැයි කොන්දේසියක් උඩ. දැන් ඔయిత කලින් දෙව්දත් තෙරුන් ඉල්ලීමක් ඉල්ලුවා නිර්මාංශ විය යුතුයි කියලා. එතකොට නිර්මාංශ විය යුතුයි කියලා ඉල්ලපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරා. දැන් මෙතනදිත් බුදුරජාණන් වහන්සේ එක වෙලාවක් කියන මාංශ පරිභෝජනය කරන්න. ඒත් එක්කම කියන මාංශ පරිභෝජනය නොකරන්න. කරන්න මේ කරන්න නොකරන්න කියලා කියන්නේ කොන්දේසි සහිතව. මෙන්න මේ කොන්දේසිය යටතේ මාංශ පරිභෝජනය කළ හැකි මේ කොන්දේසිය යටතේ කළ නොහැකි කියලා. දැන් තමන් දැක්කානම් තමන් උදෙසා කරනවා කියලා දැක්කානම් දිත්තං සුතං පරිසංකිතං මං උදෙසා මේ සතා මරණවා දැක්කා කියලා Taman දැක්කා නම් ඒ මාංශය කැප නැහැ ඒ මාංශය පරිභෝජනය නොකළ යුතුයි කියලා. ඊළඟට මං වෙනුවෙන් මැරුවා කියලා ඇහුවා නම් ඒ මාංශය පරිභෝජනය කරන්න පුළුවන් කමක් නැහැ. මං වෙනුවෙන් මැරුවා කියලා සැකනම් පරිසංකිතං ඒ මාංශය පරිභෝජනය කරන්න පුළුවන් කමක් නැහැ. මං වෙනුවෙන් මැරුවා කියලා දැක්කෙත් නැත්නම් මං වෙනුවෙන් මැරුවා කියලා ඇහුවෙත් නැත්නම් මං වෙනුවෙන් මැරුවා කියලා සැකයක්වත් නැත්නම් ආන්ගේ මාංශය පරිභෝජනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුද්ධිමත් ධර්මයක්. එහි කිසිම තැනකදී නින්දාවක් අපහාසයක් ලබන්න පුළුවන් විදිහේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. අන්තයකට ගිහිල්ලා නැහැ. ඉතින් ඒකින්ද අපිත් අන්තයකට යන්නේ නැතුව පළවෙනියෙන්ම බලන්න ඕනේ මේ කාරණාවල තියෙන දේවල් මොනවද කියලා. වෙනද මේක සීලයක් කොට නීතියක් කොට පනවල නැහැ. අපි අපේ සංකල්ප හදාගන්න ඕනේ ඥාන සංප්‍රයුක්ත කුසලය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. කුසලය වර්ධනය කරනකොට කුසලයේ නොඒකාකාර ප්‍රභේද වගේම උසස් කුසලයන් වඩා උසස් කුසලයන් ඉහළම තලයකටපත් වෙච්ච ප්‍රබල කුසලතාවයන් තියෙනවා. එතකොට ඊටාම ප්‍රබල කුසලයක් සිද්ධ වෙනකොට කොහොමද ඒක සෝමනස්ස සහගතව අසංකාරිකව ඥාන සංප්‍රයුක්තව තමන්ගේ චිත්තඅභ්‍යන්තරයෙන් සිදුවිය යුතුයි. ඒ කියන්නේ ඒක ඊතා සන්තෝෂයෙන්ම මගේ මේ කුසලයේ වර්ධනය කර ගැනීම මට යහපත සඳහා වෙනවාය කියලා අතුලාන්ත සතුටක්. ඒ වගේම අනුන්ගේ බලපෑමක් නැතුව මේ කියන හින්දා මේක කරන්න බුදුරජාණන් වහන්සේගේවත් බලපෑමක් නැතුව තමන් දැනගෙන තමන්ගේ අතුලාන්ත පෙළඹවීමකින් කෙරෙන කුසලයේ තියෙන කුසලතාවයේ දක්ෂතාවයේ අකුසලයේ මැඩ ගැනීමේ හැකියාව වැඩි. මොකද කාගෙන් හෝ බලපෑමක් ඇතුව අපි කුසලයේ වැඩෙන ආකාරයේ යම් නීතියකට වැටිලා ඉන්නවා නම් ඒ බලපෑම නැති වෙච්ච ගමන් ඒක අයින් වෙනවා. ඒක ඒක ප්‍රබල නැහැ කියන්නේ. තමන් තමන්ගේ අතුලාන්ත පෙළඹවීම කියන එක තමයි වටින්නේ. ඊළඟට ඥාන සංප්‍රයුක්ත කියන එක බොහෝම වටින කාරණාවක්. නුවණින් දැනගෙන නුවණින් දැනගෙන නුවණින් දැනගෙන කරන කෙනා පින්න මේ කුසලයේ අතහරින්නේ නැහැ. ඒකින්ද ඔන්න ඔය කාරණාත්‍රය මූලික වශයෙන් කුසල ධර්මයක තියෙන්න ඕනේ. ඒතර මස් මාංශ පරිභෝජනය පිළිබඳ මේ සඳහන් කරලා තියෙන පින්නන්නේ වඩා කුසලයක් ඇති කර ගැනීම සඳහා උත්සාහ කරන නැත්තන්ට. එහෙම නැතුව මේක නීතියක් කියලා සඳහන් කරලා නැහැ. ඊළඟට අපේ බොහෝ වෙලාවට අපි सिद्ध කරගන්න වැරද්ද තමයි මේ විග්‍රහය කරන්න ඉස්සෙල්ලා අපි මේවා මතක් කරලා දෙන්න ඕනේ. නේද කවුරුන් හෝ කෙනෙක් තමන් රකින්නා වූ සීලයෙන් අන් අයට නිඳා කරන්න සූදානම් වෙනවා නම් තමන් යම් කුසලයක් වර්ධනය කර ගනිමින් ඒක ආඩම්බරයක් කොට අරගෙන තමන්ව හුවා දක්වමින් හුවා දක්වා ගනිමින් අන් අයව හෙලා දකින්න උත්සාහ කරනවා නම් අපි දකිනවා මේ සමාජ තන්ත්‍රය තුළ සමහර වෙලාවට නිර්මාංශව සිටින පුද්ගලයෝ බොහොම ආඩම්බරෙන් නිර්මාංශ නැති අයට ගරහනවා. එයා කියනවා එයා සමහරලාට මතක් කරනවා ඔය මස් මාංශ වළඳන අය මේ මේ જાති අය මේ මේ જાති අය අපි අපි මම මෙච්චර කාලයක් මේ මාංශය වළඳුවේ නෑ ආදී වශයෙන් ඒක ආඩම්බරයක් කොට ගන්නවා. මමත්වය කරනවා. එතකොට මමත්වය කිරීමෙන් සිද්ධ වෙන්නේ Tamanට අකුසලයක් ඇතිවීම. අකුසලයක් ඇතිවීම. අන් අය හෙලා දැක්කේ නෑ බුදුරජාණන් වහන්සේ කොතනකවත්. අඩුම ගානේ අන්‍ය තීර්ථකෙක් වුණ නිගණ්ඨනාථ පුත්‍රවක්වත් බුදුරජාණන් වහන්සේ පහත් කොට සැලකුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ సంతානිය තුල හටගන්නා වූ ධර්මතාවයන් හැඟීම් චේතනාවන් පහළ චේතනාවන් පහත් චේතනාවන් මිසක් ආයේ පුද්ගලයෙක් වශයෙන් පහත් නෙවෙයි. අපි යම් විදිහකින් යම් කිසි පුද්ගලයෙක් පහත් කොට තමන් උසස් කොට සලකනවා නම් ඒක නිවන් දකින්න විශාල බාධාවක්. ලෝකයේ උතුම් මිනිසුන් තමන්ගේ උතුම් ප්‍රතිපදාව අන් අයට කරදරයක් නොවන විදිහට අරගෙන ගියා. අන් අය තමන් හුවා දක්වන්න කටයුතු කරේ නැහැ. අනිත් අය හෙලා දක්වන්න කටයුතු කරේ නැහැ. කුමක්ද මට නිවන් දකින්න අවශ්‍ය කරන කාරණාව කියලා දැනගෙන ආන්ගේ කාරණාව සම්පූර්ණ කරගන්න නිහඬ ප්‍රතිපත්තියක් අරගෙන ගියා. තවත් කෙනෙකුට උපදේශයක් දුන්නත් පින්නත් නී මෛත්‍රියෙන් කරුණාව, මෛත්‍රිය කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන ගුණාංගයන් තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන තියෙන තිබ්බ තියෙන උතුම් මිනිසුන් කරේ මොකක්ද මේ බුද්ධ ශාසනයේ එවැනි මහා උත්තම සාදු ජනයා අභිෂු වුණා. එවැනි අය කොහොමද කරේ? තවත් කෙනෙකුට උපදේශක් දුන්නත් ඒ උපදේශ ලබා ගන්න කෙනාට නිග්‍රහයක් වෙන්නේ නැති වෙන විදිහට අංශු මාත්‍රයකවත් නිග්‍රහයක් වෙන්නේ නැති වෙන විදිහට ඊටාම සංයමයෙන් සංවරව සමහර විට උපදේශ ලබා ගන්න කෙනා දන්නෙත් නැහැ මෙහෙම උපදේශක් ලබා දුන්නා කියලා. අන් අය දන්නෙත් නැහැ මෙයාට මෙහෙම උපදේශක් ලබා දුන්නා කියලා. ඒ තරම් සංවේදීව පින්නන් තවත් කෙනෙකුට උපදේශක් ලබා දුන්නේ. ඉතින් ඒ වගේ ශාසනයක් මේක. එවැනි ශාසනයක අපි බොහෝම ප්‍රවේශම් වෙන්න ඕනේ. හැම කෙනෙක්ගේම යහපත සඳහා අපි අපේ වචනය අපේ ක්‍රියාව අපේ සිතුවිල්ල පවා හැම කෙනෙක්ගේම යහපත සඳහාම වෙන විදිහට හැම හැම කටයුත්තක්ම කරන්න ඕන. ඒකින්ද මේ අද දවසේ මේ සාකච්ඡා කරන කාරණාවත් තවත් පිරිසකට ඒක අරගෙන තවත් පිරිසකට හුවා දක්වා පිරිසක් හුවා දක්වා ගන්නවක්වත් තවත් පිරිසක් හෙලා දක්වා ගන්නවක්වත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේ පිළිබඳ නුවණින් විමසා බලා මේ නරාවලෙන් අත මිදෙන්න මේ මේ අපායෙන් මිදෙන්න මේ වැරදිලා තියෙන තැනින් සිත නිවැරදිව සකස් කරගන්න. ජාති ජරාදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙන්න මේ ධර්මය මම පාවිච්චි කරනවා කියලා පාවිච්චි කළ යුතු ධර්මයක්. මේකෙන්ද දැන් අපි බලමු මොකක්ද මේ දේශනා කරලා තියෙන්නේ කියලා. මේකට කියනවා ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කෙනෙකුට වළඳන්න පුළුවන්. මොකක්ද? තමන් වෙනුවෙන් කළා කියලා දැක්කෙත් නැහැ, ඇහුවෙත් නැහැ, සැකයකුත් නැහැ. මෙහෙම මාංශයක් තියෙනවද කියලා අපි ඉස්සෙල්ලා විමසලා බලන්න ඕනේ. පින්වත්නි අපි දකිනවා අපි පාරක යනකොට වාහනයකට කුකුලෙක් යට වෙනවා. එතකොට ඉදිරියේ තියෙන මේ කුකුලා යට කරගෙන මේ වාහනේ ගියා. අයිතිකාරයෙකුත් හොයාගන්න නැහැ. දැන් මේ සතා මැරිලා. මැරිච්ච මේ මලකුණ මං වෙනුවෙන් කරේ නැහැ කියලා ප්‍රත්‍යක්ෂවම දන්නවද නැද්ද? මං වෙනුවෙන් කරා කියලා ඇහුවේ නැහැ ඇහුවෙත් නැහැ කියලා මං හොඳටම දන්නවා. ප්‍රත්‍යක්ෂවම මේක මම දැක්ක මං වෙනුවෙන් කරේ නැහැ කියලා. සැකේකුත් නැහැ. ආන් ඒ වගේ මාංශයකට කියනවා ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය. එහෙනම් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය මේ ලෝකේ තියෙන එකක්. මං වෙනුවෙන් කරා කියලා මම දැක්කෙත් නැහැ, ඇහුවෙත් නැහැ. ඒක මට සැකේකුත් නැහැ කියන එක. එතකොට මෙන්න මේ මූලධර්මයේ යටතේ තමයි පින්නන්නේ මේ මාංශය හැදෙන්නේ. ඇයි මෙහෙම? ඇයි මෙහෙම කාරණාවක්? අපි මේ ලෝකෙට බිහි වෙන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි සංස්කාරයන්. අතීත සිද්ධ කරන ලද්දා වූ පින්පව් මූලික කරගෙන අපිට මේ ලෝකේ ඉඩක් ලැබෙනවා පින්වත්නි. එතකොට මේ ඉඩ තුල අපිට මේ ලැබෙන ඉඩ තුල අපි මොකද කරන්නේ? ඒ පින්පව් අනුව මේ ලෝකේ පරිභෝජනය කරනවා. මේ ලෝකේ පාවිච්චි කරනවා. මේ වගේ පින් කරගත්තා අඩු අඩු පාපයන් වැඩි කරගත්ත ඒ පුංචි පිනකට හරි සතර අපායේ නොයිපද අවිචි මහ නරක ආදී പ്രേත භූත ආදී තැන්වල නොයිපද තිරිසන්ගත ලෝකයේ ඉපදෙන අයත් ඉන්නවා. ඒ අයත් යම් කිසි පිනක් හින්දා අතොරක් නැතුව ගිනිගෙන දැවෙන අවීචි මහ නරක ආදී උපදින්නේ නැතුව එළුවෙක් වෙලා කුකුලෙක් වෙලා ඉපදීමත් යම්කිසි වාසනාවක් අර අතොරක් නැතුව ගිනි ගන්න තැන උපදින්නේ නැතුව එහෙනම් හැමෝටම පුංචි ඉඩක් ලබා දීලා මේ ලෝකේ ඇහැ කන නාසය දිව ශරීරයකුත් එක්ක. ඒ ලබා දුන්න ඉඩ අනුව අපි ඔක්කොමලා මේ ලෝකේ පරිභෝජනය කරනවා. මොකක්ද තව කෙනෙකුට තියෙන අයිතිය තවත් කෙනෙක්ගේ ජීවිතයක් නැති කරගෙන තවත් කෙනෙක්ගේ ඉඩ නැති කරගෙන මේ ජීවිතය පවත්වා ගන්න කිසියම් ආකාරයක අයිතියක් අයිතියක් නැහැ පින්වත්නි. එන්න ඒ කාරණාව බුද්ධිමත් කෙනෙකුට තේරෙන්න ඕනේ. නමුත් දැන් අර වාහනයකට යට වෙලා වැටිච්ච කුකුල් නාම්බා කියලා කියන්නේ ගහකින් වැටිච්ච කොස් ගෙඩියයි කියලා කියන්නේ දෙකම එකයි. දැන් මේ දෙකම පොළොවට පස් වෙලා යන ඒවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරොත් මේ කුකුල් කුණ ආහාරයට ගන්න බෑ කියලා ඒක මෝඩ ධර්මයක් බවට පත් වෙනවා. මෝඩ ධර්මයක් බවට පත් වෙනවා. අන්න ඒක නොවෙන්නටයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ සඳහන් වෙලා තියෙන්නේ. Taman වෙනුවෙන් මරුවා කියලා දැක්කෙත් නැහැ, ඇහුවෙත් නැහැ, සැකේකුත් නැහැ කියලා ඍජුවම දන්නවනම් ඒ මාංශේ පරිභෝජනය කරන්න. ඒක කිසිම ගැටලුවක් නෑ. ඒක තවත් කෙනෙක්ගේ ජීවිතයක්, තවත් අංශු මාත්‍රයක සත්‍යයේ ජීවිතයක් විනාශ වෙන්න හේතුවක් වෙන්නේ නැති බව තේරුම් ගන්න ඕනේ. මේක ඇයි මෙහෙම නීතියක්? මේක පින්නත් නේ සමහර ඇත්තෝ බුද්ධ ශාසනයේ තියෙන ශික්ෂාව ගන්නවා නීතියක් විදිහට. ඒක නීති පොතේ තියෙන නීති විදිහට. සාමාන්‍ය ලෞකික මිනිස්සුන් මේ ලෞකික ජීවිතවලට අදාළ රටේ නීතියක් තියෙනවා නම් ඒ නීති පනවලා තියෙන්නේ හේතුවක් ඇතුවයි කියලා කල්පනා කරන්නේ නැතුව නීතියෙන් රිංගලා යනවා. නීතියෙන් රිංගලා ගිහිල්ලා Taman නීතියට අහු වෙන්නේ නැතුව වැරදි වැඩ කරනවා. ඒ තමයි මේ නීතිය ගැන ඥාන සම්ප්‍රයුක්තව බලන්නේ නැති අය. එතකොට බුදුරජාන් වහන්සේ පනවපු ශික්ෂාව පින්නන්නේ නිවන් දැකීම සඳහා මිසක්වා නීතියක් විදිහට පනවල නැහැ. එතකොට නමුත් සමහර වෙලාවට විනය නීති පද්ධතියක් තියෙනවා. ඒකට ගිහි ඇත්තන්ටත් ඒ වගේ පංචශීලය ආදි තියෙන සමහර දේවල් මහා කරුණාවකින් යම් කිසි ප්‍රමාණයක නීතිපද්ධතියක දඬුවම් නැති නමුත් නීතියක් විදිහට ගිහි ඇත්තන්ට විශේෂයෙන් විනය නීතිවල නම් දඬුවම් තියෙනවා භික්ෂුන් වහන්සේලාට. නමුත් ඒවා බොහොම අල්ප දඬුවම්. තියෙන ප්‍රබලම දඬුවම තමයි බ්‍රහ්ම දණ්ඩය. ඉන් එහාට ගිය දඬුවමක් බුද්ධ ශාසනයේ නැහැ. එතකොට නමුත් නමුත් ගිහියත්තන්ට තියෙන දඬුවම් ස්වභාවයක් තියෙනවා මේ හැම දෙයකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම විනය නීතියක්ම අකුසලයේ වැඩෙන දේවල් වලින් කෙනෙක්ව අයින් කරගන්න. ඒ නීති පද්ධතියට අමතරව පින්වත්නි දැන් මේ සාකච්ඡා කරා වගේ තමන් කළ යුතු කුසල වර්ධනය කර ගැනීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවා ගැනීම සඳහා කරුණු පැහැදිලි කර දීම සිද්ධ කරලා තියෙනවා. මේ කරුණු පැහැදිලි කර දීම් අරගෙන තමන්ගේ යහපත සඳහා ඒක පාවිච්චි කරනවා විනා ඒකෙන් අන් අයව ගරහන්න පාවිච්චි කර ගැනීම ගැනීමට අන් අයට නීති පැනවීමට කිසිම අවශ්‍යතාවයක් කෙනෙකුට ඇතිවිය යුතු නැහැ ධර්මයේ විදිහට අවබෝධ කරන අයට. අවිහිංසා සංකල්පය කියලා කියන්නේ ඊටාම ප්‍රබල සංකල්පයක්. මගේ මේ ජීවිතය ජීවත් කරවන්න අංශු මාත්‍රයක කෙනෙකුට රිදවීමක් ඇති නොවි නොවන ආකාරයට කටයුතු කළ යුතුයි. ඒ හැඟීම එන්න ඕනේ. මට රිදෙනවා හා සමානව තවත් කෙනෙකුට අංශු මාත්‍රයක රිදවීමක් ඇති නොවිය යුතුයි. මට යම් තැනක රිදෙනවා නම්. ඉතින්න්නේ එක මොහොතක් බලන්න දැන් අපි හිතනද අපේ මේ ශරීර සංතරපණය කිරීම සඳහා මේ ලැබිච්ච ජීවිතය ඇහෙන් සැප කනෙන් සැප නාසයෙන් දිවෙන් ශරීරයෙන් සැප දැනෙනවා මේ සැප දැනෙන්නේ මේ ශරීරයක් හම්බෙලා. මේ හම්බෙච්ච ශරීරයට යහපත සිද්ධ කරගන්න මේ සැප ලබා ගැනීම සඳහා අර අහිංසක මූණක් තියෙන ලොකු ඇස් දෙකක් තියෙන ලොකු සතෙක් ඉන්නවා. හරකෙක් කියලා කියන්නේ බොහෝම අහිංසක විදිහට ජීවත් වෙන කෙනෙක්. එයාට ලොකු ඔලුවක් තියෙනවා. මේ ඔලුවට කුළු ගෙඩි පාරකින් ගහලා මරලා දානවා. වෙලාවක මේකට දඬු කඳක වගේ තැනක දාලා ලීරණ කියතක් වගේ තැන කියතක් මේ බෙල්ල හරහා යනවා. එතකොට මේ වගේ මේ අහිංසක සත්තුන්ට කාටවත් විරුද්ධව නඩු දාන්න පුළුවන් කමක් නැහැ. අනන්ත අප්‍රමාණ දුක් විඳින සත්තු බලන්න කාටවත් පිපාසය පිපාසයමයි. කාටවත් බඩගින්න බඩගින්නමයි. කවුරුත් ඒකෙන් දුක් විඳිනවා. පාරේ මේ ඇතෝ නෑතරම් දැකලා ඇති. ඊටාම හිර තත්වයකට ඉඩක් නැති විදිහට දාගෙන බෙල්ලවල් එළියට දාගෙන යන කුකුල් නාම්බ කොට සමහර වෙලාවට දකින්නකොට කෑ ගහනවා නැගිට ගන්නවත් පුළුවන් කමක් නැහැ. නමුත් කටවල් අරගෙන පිපාසාවෙන් මේ යන්නේ කොහෙද? පෝලිමට බෙල්ල කඩා ගන්න. පෝලිමට මේ කට්ටියගේ අමු අමුයේම පින්නන්නේ පන පිටින්ම මැෂින් එකකට වැටිලා බෙල්ල ඇදිලා බෙරි ඇදිලා කැඩලා යනවා. ඊළඟට පන පියෙද්දි මුණු වතුරයකට වැටෙනවා. ඉතින් මේ වගේ අනන්ත දුක් විඳිනවා මේ සත්තු සමහර සත්තු ඇඹරෙනවා පුංචි සත්තු ඇඹරෙනවා. මේ ඔක්කොම වෙන මොකටවත් නෙවෙයි ලැබිච්ච මේ ශරීරය සංතරපණය කර ගැනීම සඳහා නැත්තම් දිවට රස දැන ගැනීම සඳහා ජීවත් වීම ජීවත් වෙන මිනිසුන්ගේ පරිභෝජනය සඳහා තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ බලන්න හැදුම හැදිලා තියෙන රෝගියෙක් මොනතරම් දුකක් විඳිනවද හුස්ම ටිකක් ගන්න බැරුව ඒ වගේ ගොඩ දාපු මාළුවත් එහෙමයි නටන්නේ දඟලන්නේ සහනකින් ගොඩ දාපු මාළුවා උඩ උඩ පැනලා පැනලා පැනලා පැනලා පැනලා අන්තිමට පින්නන්නේ එක තැනකට වැටෙනවා. වැටිලා මොකද කරන්නේ? අර වරල විතරක් පොඩ්ඩක් හෙල්ලෙනවා අන්තිමට. එහෙම හෙල්ලි හෙල්ලි ඉඳලා තමයි මේ පණ යන්නේ. තාම පස්සේ අතපය කරලා දැම්මා වගේ තමයි වතුරෙන් උඩට දාපුවාම සතෙක් මිනිසෙක්ගේ අතපය කරලා දැම්මා වගේ. ඉතින් ඒ වගේ මහා පාපයන් සිද්ධ කරනවා මේ මස් මාංශ සඳහා කටයුතු කරන තැන්වල. නමුත් එවැනි සිතුවිල්ලක් Tamanට දැනෙන්න ඕනේ. බෝධිසත්වවරු ගත කරපු ජීවිත තියෙනවා. මේ කතා කරන්නේ නිවන් දකින්න පිළිපන් පිරිස් ගැන. නිවන් දකින්න Tamanට උවමනා නම් හිතෙන් අවිහිංසා සංකල්පනාව අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා කියන තැනට වැටෙන්න ඕනේ. Tamanට දැනෙන්න බෑ පින්වන්දි නිවන් දකින්න පිළිපන් කෙනෙකුට ඒ දැනත්තාගේ ඒ අභිප්‍රාය අකුසලය දුරු කිරීමේ ප්‍රබල සිතුවිල්ලට හානියක් වෙන කිසිදු දෙයක් ඒ තැනත්තා කරගන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේ විදිහට අපේ බුදු පියාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සේ පෙරුම්දම්පුරේ පෙරුම්දම්පුරව්වේ මම සම්මා සම්බුදු වෙනවා සම්මා සම්බුදු වෙනවා කියන තැන අමුදරුවන් පවා දන් දෙමින් ඇස්තිස් මස්ලිය දන් දෙමින් ඒ දැඩි හැඟීම උපරිම වශයෙන් ප්‍රබල කරා. මොන්න තරම් දේවල් බාධකාවත් ඒක අයින් කරේ නැහැ. අංශු මාත්‍රයකින් ඒකට බාධා වෙන දෙයකට ඉඩ තිබ්බේ නැහැ. ඒ වගේ නිවන් දකින්න උත්සාහ කරන දුක් කෙලවර කරන්න උත්සාහ කරන අය අංශු මාත්‍රයකින්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගයේ උපදවා ගන්න හේතු වෙන කාරණාවලට පුංචි බාධාවක්වත් සිද්ධ නොවන විදිහට ජීවත් වෙන්න ඕනේ. අවිහිංසා සංකල්පනාව ඇති කරගෙන ඉන්න බෝධිසත්වවරු අඩුමතරමින් මහ වැස්සක් වහිනකොට මේ වැස්සට අහුවෙන පුංචි සතෙක්ටවත් වැස්සට අහුවෙලා හානියක් වෙන්න එපා කියන ප්‍රාර්ථනාව රිදවීමක් වෙන්න එපා මානසික රිදවීමක් කායික රිදවීමක් තවත් පුංචි දෙයකටවත් මගෙන් අනුදැනුමක් නැතුව අඩුම ගානේ වැස්සෙන්වත් වෙන්න එපා කියන සංකල්පනාව තියෙනවා බුදු පියාණන් වහන්සේ අපි කවුරුවක්වත් දුක් විඳිනවට කැමතිුනේ නැහැ පුංචි මානසික දුකක්වත් අපිට ඇති වෙලා සුසුම් හෙලහෙල ඉන්නවට බෝධිසත්ව අවදියේ ඉඳන්ම කැමැත්තක් තිබුණේ නැහැ ඒක සඳහා අවශ්‍ය මාර්ගය පාදලා දෙන්න තමයි බඩපොත්ත පිටකොන්දට යනකම් ගෑවෙනකම් අතින් අල්ලනකොට කුණු වෙලා තියෙන හැමත් එක්ක රෝමකූප ඔක්කොම ගැලවිලා එනකම් ඇස් ඇස් යටට ගිලිලා ඔළුව ලබු කට්ටක් වේරිච්ච ලබු කට්ටක් වගේ වෙනකම් වීරිය වැඩිවේ අපි ඔක්කොම ගැන තියෙන මහා කරුණාවකින්. එවැනි එච්චර එහාට කරුණාව දියුණු කරගත්ත අන් අයගේ යහපත සඳහා අන් අයගේ දුක් නැති කිරීම සඳහා සිතුවිලි ඇති කරගත්ත හැඟීම් ජනිත කරගත්ත ප්‍රබල හැඟීම් ජනිත කරගත්ත ශාස්ත්‍රයන් වහන්සේ නම නිවන් දැකීම සඳහා ශ්‍රාවක බෝධිය නිවන් දැකීම සඳහා දේශනා කරපු මාර්ගය තුල තියෙනවා පින්නත් අවිහිංසා සංකල්පය කියලා එකක්. මේ අවිහිංසා සංකල්පය ධ්‍යාන මට්ටම් දක්වා වර්ධනය වෙන්න ඕන කෙනෙක්ගේ. අඩුම තරමින් මාර්ග හිතේදී හරි ඒක වෙනවා. ඒක කර ගැනීම සඳහා කටයුතු කරන කෙනෙකුට මෙන්න මේ වගේ සිතුවිල්ලක් ආවොත් මම හින්දා මේ සතෙක් දුක් විඳිනවාය කියන සිතුවිල්ලක් ආවොත් මගේ මේ ජීවිතය ගෙනියෑම සඳහා තවත් සත්වයෙක් රිදවීමකට ලක් වෙනවා කියන සිතුවිලි මාත්‍රයක්වත් ඒ තැනත්තාට එන්න බෑ. ඒක අකුසලයක් වෙනවා යාට. ඒක අකුසලයක් වෙනවා. ඒක මහා පාප කර්මයක් නෙවෙයි. ඒක ඒක නීතියකින් බේරෙන්න කරන්න ඕන එකක් නෙවෙයි. Tamanට නිවන් දකින්න ඕන නම් කල්පනා කරන්න වෙනවා. මං හින්දා කිසිවෙකුට නොරිදෙන්න ඕනේ. වචන මාත්‍රයකින්වත්. ගත කරන ජීවිතේ කතා කරන වචනයකින්වත් කෙනෙක්ව රිද්දන්නේ නැහැ පින්නත් නේ සෝවාන් පරස්ත පුද්ගලයා ආරම්භ බලන්න ඒ සඳහා තියෙන අරියකාන්ත සීලය පරුසා වාචා වේරමණී කියන තැන පරුස වචනය සෝවාන් පරස්ත පුද්ගලයාගෙන් කියවෙන්නේ නැහැ ඉතින් ඒ නිවනට පිළිපන් කෙනා ඉතින් ඒ වගේ අපි හැම වෙලේම උත්සාහ කරන්න වෙනවා අපිට බාධාවක් ඇති වෙන්න පුළුවන් තමන්ගේ චිත්ත චිත්ත સંතාණයට බාධාවක් ඇති වෙන්න පුළුවන් මාර්ගයේ වැඩෙන්න බාධාවක් වෙනවා තවත් කෙනෙකුට රිදවා මම ජීවත් වුණාය කියන සිතුවිල්ල. මේ තැන්වලදී එවැනි උතුම් තත්වයකට පත් වෙන්න උත්සාහ කරපු ඇත්තෝ කල්පනා කරේ ආත්ම අර්ථය පිළිබඳ. මට අර්ථයක් ඇති කරගන්න ඕන. අන්න අය මේවා කරපු දෙයක්. අන්න අය මේවා කරන එක මට පුළුවන් නම් මම නවත්තනවා. නමුත් අන්න අය කරනවා කියලා මම කරන්නේ නැහැ. එක් සල්ලේක සූත්‍රය ඉතාම පැහැදිලි. අන්න අය විහිංසාවාදීව කටයුතු කරාපු දෙයින් අපි කරන්නේ නැහැ, අපි කරන්නේ නැහැ කියලා සංවර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ අනිත් අය කරන්නේ මේ අනිත් අය කරන්නේ එහෙනම් අහවල්ලු කරලා තියෙන්නේ අහවල්ලු කරලා තියෙන්නේ කියලා. එහෙම නැතුව දැන් ඒ වගේ Tamanට නිවන් දකින්න බාධා වෙන සිතුවිල්ලක් මේ සිත ඇතුලේ ඇති නොවෙන්නට නම් සැකෙන්වත් මේ මාංශය වළඳන්නේ නැතුව ඉන්නවා මං වෙනුවෙන් කියලා. එහෙම සැකයක්වත් කොච්චර පිරිසුදු බලන්න. පිරිසුදු රෙද්දක් වගේ හිත පිරිසුදු වෙන්න ඕනේ. කොච්චර පිරිසුදුද බලන්න. අංශු මාත්‍රයකවත් සැක මාත්‍රයක්වත් නැති වෙන මම ඒ තරම් පිරිසිදු මගේ ජීවිතය ගත කරා මම කිසිවෙකුට හානියක් වෙන්නේ නැති වෙන්න කටයුතු කරා කියන සිතුවිල්ල පින්නත් තමන්ගේ චිත්තාභ්‍යන්තරේ නැගිනකොට ඒක මහා පිනක්. එතනයි පිනා යෑම තියෙන්නේ. මරණාසන්න මොහොත වෙනකොට කෙනෙකුට තීරණයක් ගන්න පුළුවන් නම් මම අන් අයට මොන තරම්නම් යහපතක් කරාද මං හින්දා මගේ මේ නැති වෙලා යන මේ මස් පර්වතය මේ පොළොවට පස්සෙන්ට තියෙන මේ මස් පර්වතය පෝෂණය කරන්න මම කිසිවෙක් විද්දුවේ නැහැ. කිසිවෙක් විද්දුවේ නැහැ කියන සිතුවිල්ල ඇති වුණොත් පින්නන්නේ මොනතරම් සතුටක්ද? මොනතරම් මොනතරම් ප්‍රීතියක්ද? ඉතින් අන්න එවැනි தත්වයකට පත්විය යුතුයි මාර්ග හිතක් වර්ධනය කරගන්න කෙනාට හාත්පසින්ම අකුසලයෙන් අයින් වෙලා අටපැත්තකින් කුසල් වර්ධනය වෙලා එන්න ඕනේ. අන්නේ අටපැත්තකින් කුසලයේ සංවර්ධනය වෙලා එන්න අකුසල මාත්‍රයකින්වත් බාධාවක් ඇති නොවෙන්න ඕනේ. ආන් ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයාගේ චිත්තසංතානෙහි අකුසල් ගොඩ නැගෙන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ සියුම් වශයෙන් දැකිය යුතු සියුම් වශයෙන් හොයලා සියුම් වශයෙන්වත් අකුසලයකට යන්නේ නැති තත්වයකට සමහර காரணා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ කොටස් දෙකක් ඉන්නවා මම කලින් මතක් කරා වගේ මේ සීලය ආරක්ෂා කරන ඥාන සම්ප්‍රයුක්තව ආරක්ෂා කරන නිවන් දැකීමේ බලාපොරොත්තුවෙන්ම සිල් ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා. ඒ ඇත්තෝ ඉන්නේ මේක හරියට ගඟක් වගේ. සීලය කියන්නේ ගඟක්. ගඟක ගඟේ තියෙන එකම වතුර නමුත් ඉවුරු දෙකක් තියෙනවා. එක යුරක් මෙහා යුර එක යුරක් එහා යුර කියලා හිතන්න. මෙහා යුර කියලා කියන්නේ මේ සීලයෙන් බේරිලා කොහොම හරි කාරණා ඉදිරිපත් කරගෙන මම මේ සීලය කඩාගත්තේ නෑ කියලා අපායට බයෙ හෝ වෙනත් කාරණාවක් ඉන්න සීලයෙන් යන්තම් ගෑවිලා වගේ බේරිලා යන පිරිසක් ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම හරි ඒ සීලය ආරක්ෂා කිරීම. නමුත් තව පිරිසක් ඉන්නවා එහා යුරේ. එහා යුර කියලා කියන්නේ අංශු මාත්‍රයකින්වත් මේ සීලය paludu වෙන්න හේතු වෙන දෙයක්වත් සිද්ධ කරන්නේ නැහැ කියලා සීලය කැඩෙන සීමාවට එහා කුසලයක් ඒ තැනත්ත වර්ධනය කරගන්න උදාහරණයක් විදිහට ප්‍රාණඝාතයෙන් වැළකීම සීලය ප්‍රාණඝාතයෙන් වැළකීම සීලය ප්‍රාණඝාතයෙන් වැළකීලා විතර එයා මෙහා යුරේ ඉන්නවා යන්තම් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා එහා යුර කියලා කියන්නේ එයා ප්‍රාණඝාතයෙන් වැළකීලා විතරක් නෙවෙයි සීල සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය වතුරනවා සීල සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරනවා. එතකොට බලන්න සීලය කැඩෙන ස්වභාවය පවා නැතිලා යනවද නැද්ද? සීල සත්‍යයන් කෙරෙහි අවිහිංසාව පතුරනවා. එතකොට අන්න ඒ වගේ මේ සීලයෙන් එහාට ගිය කාරණාවක් මෙතන කියනවා අය කියලා දැනගෙන කටයුතු කරන පිරිසකට අනුග්‍රහය පිණිස බුදුරජාණන් වහන්සේ මේ වගේ කාරණා දේශනා කරා. දිත්තං සුතං පරිසංකිතං කියන විදිහට දැන් මාංශය ආහාරයට ගන්න එපා කිව්වා දැකලා තියෙනවා නම් අහලා තියෙනවා නම් මේක පිළිබඳ සැකයක් තියෙනවා නම් දැන් පින්නදී මේ මූලධර්මයේ තුල ඉඳලා තවත් අපි හොයලා බලන්න ඕනේ. භික්ෂුන් වහන්සේ නමක් පින්ඩපාත වඩිනවා. පින්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේට කවුරු හරි මාංශය පිළිගන්නනවා. මේ පින්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේට මාංශය පිළිගන්නනකොට මේ භික්ෂුන් වහන්සේ හොඳටම දන්නවා මම අද උදේ තමයි තීරණය කරේ මේ ප්‍රදේශයට පින්ඩපාත වඩින්න ඕනේ කියලා. මම පින්ඩපාතේ වඩින වෙලාවේ තමයි තීරණය කරේ මම මේ පැත්තට යන්න ඕන කියලා. කවුරුවක්වත් දන්නේ නැහැ මම මේ පැත්තට යනවා කියලා. එහෙනම් මේ භික්ෂුන් වහන්සේට කිසිම සැකයක් තියනවද මං හින්දා මේ මාංශය මාංශය මේ මේ සතාගේ පණ නැසුවා කියලා කිසිම සැකයක් නැහැ. එහෙනම් මේ මාංශය මේ පාත්‍රයට මේ භික්ෂුන් වහන්සේට දාගන්න කිසිම අකප කාරණාවක් එතන සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ භික්ෂුන් වහන්සේ දෙවෙනි දවසෙත් ඒ ප්‍රදේශයේම පින්දපාත වඩිනවා. ඒ වඩින්න ඉස්සෙල්ලා හැන්දෑවේ භික්ෂුන් වහන්සේ දකිනවා කට්ටිය බිලි පිටිත් අරගෙන රැවට යනවා මාළු වල්ලන්ට යනකොට දකිනවා මේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් මාළු වල්ලන්ට යනවා කියලා. මේ කට්ටිය තමයි ගියේ කියලා. එහෙනම් දැන් එදා පහුවෙන්ද පින්න පාත වටනකොට මේ භික්ෂුන් වහන්සේට පුළුවන් කමක් නැහැ අර මහන්සිය පිළිගන්න. ඒ වගේම ඔන්න භික්ෂුන් වහන්සේට ඇහෙනවා අපි අර ස්වාමින් වහන්සේ වෙනුවෙන් මේ මාළු මරන්න යනවා කියලා කට්ටියක් යනවා. ඇහුණා නම් පිළිගන්න පුළුවන් කමක් නැහැ. දැන් දෙවෙනි දවසේ පින්න පාත යනවා දැක්කෙත් නැහැ ඇහුවෙත් නැහැ. දැක්කෙත් නැහැ, ඇහුවෙත් නැහැ. නමුත් මේ මේ ආර්ය මාර්ගය උපදවා ගන්න වෙහෙසන වික්ෂුන් වහන්සේට මෙන්න මෙහෙම සිතුවිල්ලක් පහළ වෙනවා. මම ඊයේ මේ ප්‍රදේශයට වැඩම කරාය. ඊයේ මං වෙනුවෙන් මේ ඇත්තෝ මට මාළු වැවේ ඉන්න මාළු පිළිගන්නුවාය. මං ඒක පිළිගත්තා. මොකද මං හින්දා කරේ නැහැ කියලා හොඳටම දන්නේ හින්දා. අදත් මම මේ ප්‍රදේශයට වඩී කියන සැකයෙන් මේ ඇත්තෝ ඊයේ ගිහිල්ලා මං වෙනුවෙන් මැරුවාද දන්නේ නැහැ. ආ සැකයක් උපදිනවා. ඒ සැකය තියෙනවා නම් කියන්නේ අන්න පරිසංකිතන් තමන්ට සැකයි. මෙහෙම වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් උනත් එහෙමනම් මොකද කරන්න කිව්වේ? පිළිගන්න එපා. ඇයි ඒක නීතියක් නෙවෙයි. ඒක නීතියක් නෙවෙයි පින්නත් නේ. ඒක නීතියක් නෙවෙයි කියලා මම ආය අවධාරණය කරනවා. මේ භික්ෂුන් වහන්සේගේ ජීවිතයේ සුව පිණිස, සුව විහරණය පිණිස, සැක නූපදීම පිණිස පුංචි සතෙකුටවත් මං හානියක් කරන්නේ නැතුව ජීවත් වුණා. මං හින්දා කිසිම හේතුවක් වෙලා නැහැ. තව කෙනෙක්ගේ ජීවිතයක් මේ ලෝකෙ මං පරිභෝජනය කරන්න ඕන මීමැස්සා මලකින් රොන් ගන්නවා වාගේ කියලා භික්ෂුන් වහන්සේගේ අදහස. තියෙන්න ඕන භික්ෂුන් වහන්සේගේ විතරක් නෙමෙයි පින්නන්නේ. අපි හැම කෙනෙක්ම හැම කෙනෙක්ම ජීවත් වෙන හැම කෙනෙක්ම මීමැස්සා මලෙන් රොන් ගන්නවා වගේ මේ සමාජය පරිහරණය කරන්න ඕනේ. මීමැස්සා මලෙන් රොන් ගැනීම බලන්න මල් කියන්නේ සියුම් ප්‍රති තියෙන දේවල්. මේ සියුම් පෙත් වලට චූටි හානියක්වත් මීමැස්සගෙන් සිද්ධ වෙනවද? නෑ සිද්ධ වෙන්නේ නෑ. මීමැස්සගේ වැඩේ කරනවද නැද්ද? මීමැස්සගේ වැඩේ කරනවා. මලට හානියක් වෙන්නේත් නෑ. මලට සේවයකුත් වෙනවා. මොකද්ද සිද්ධ වෙන සේවය? මල පරාගණය වෙනවා. එතකොට මේ කාරණා දෙකම ඒ පැත්තටත් යහපතක් කරගනිමින් Tamanටත් යහපතක් කරගනිමින් කාරණාවකුත් සිද්ධ කරගන්න. අන්න ඒ විදිහට හැසිරිය යුතුයි හැම කෙනෙක්ම තමන් මේ ගත කරන ජීවිතය. අංශු මාත්‍රික තමන්ගේ ස්වාමියාට, භාර්යාවට, දරුවන්ට, පාරේ යනකොට කෙනෙකුට, හම් වෙන අයට, රැකියා ස්ථානයට කිසිම කෙනෙකුට තමන්ගේ කටයුත්ත මිසක් හානියක් සිද්ධ නොවන ජීවිතයක් ඇති කර ගැනීම පහසු නෑ. එහෙම ඇති කර ගන්නවා නම් ආර්ය මාර්ගයේ උපදිනවා අයත් උලඟ. උපදින්න හේතු වෙන කාරණා ගොඩාක් ඕන වෙනවා අයත්න්ට. ඉතින් භික්ෂුන් වහන්සේට අන්න අර වගේ යහපත පිණිස බුදුරජාන් වහන්සේ මේක පරිභෝජනය කරන්න එපා කියලා දේශනා කරා. ඒතර දැක්කෙත් නැහැ, ඇහුවෙත් නැහැ. Tamanට සැකේකුත් නැහැ කියන කාරණාව. ඉතින් මේ ඇත්තෝම කල්පනා කරලා බලන්න ඕනේ ඉතිරි ටික විසඳ ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ටික කෙටියෙන් දේශනා කරලා පින්නත් නේ. එතනින් එහාට ගිය කාරණාව තමයි බොහොම වටින්නේ. මගේ ශ්‍රාවකයෝ ගැන මේ වගේ චෝදනාවක් තියෙනවලු නේද කියලා එහෙමනම් මගේ ශ්‍රාවකයා කොයි විදිහට ජීවත් වෙන කෙනෙක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතනින් එහාට එතනයි අපිට වැඩියෙන් අවධානය යොමු කරන්න තියෙන්නේ මේ සූත්‍ර ධර්මයේ. පින්නන්නේ කොහොමද සඳහන් කරලා තියෙන්නේ යම්කිසි කෙනෙක් යම්කිසි ග්‍රාමයක හෝ නැත්නම් ග්‍රාමවාසී නොවන තැනක විසුණු වහන්සේ නමක් වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම දිශාවකටම මෛත්‍රිය පතුරවමින් මේ විසුණු වහන්සේ වැඩ ඉන්නවා හැම දිශාවකටම මුදිතාව උපේක්ෂාව අවිහිංසාව පතුරමින් මේ විසුණු වහන්සේ වැඩ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් දැන් බලන්න පින්නන්නේ හැම දිශාවකටම මෛත්‍රියෙන් හිත පුරවාගෙන වාසය කරන වික්ෂුන් වහන්සේ නමකගේ ලක්ෂණය ඊට පස්සේ දේශනා කරනවා මෙහෙම බ්‍රහ්මසුඛ විහරණයෙන් වාසය කරන භික්ෂුන් වහන්සේට කවුරුන්නෝ ඇවිල්ලා ජීවක කවුරුන්නෝ ඇවිල්ලා දානයකට ආරාධනා කරනවා පින්ඩපාතයකට ආරාධනා කරනවා ඒ ආරාධනා කරපුවාම හෙට දවසේ මේ පින්ඩපාතය මට ලැබෙයි ප්‍රණීත පින්ඩපාතයක් මට ලැබෙයි කියලා අදහසක්වත් මේ භික්ෂුන් වහන්සේ තුල උපදින්නේ නැහැ. අදහසක්වත් උපදින්නේ නැහැ. ඒකෙන් මුලාවටපත් වෙන්නේ නැහැ. ඒකෙන් ගිජු බවට, දැඩි ගිජු බවටපත් වෙන්නේ නැහැ. කෑදරකමටපත් වෙන්නේ නැහැ. ඒ ඒක නොමුලාව, ඒ කියන්නේ පැහැදිලිවම මේ ලැබෙන පින්ඩපාතය පිළිබඳ අදහසක් නැහැ කියලා දේශනා කරනවා. ඊළඟට ඊළඟට අදාළ දවසේදී මේ දාණයට වඩම්මගෙන ගිහිල්ලා ප්‍රනීත පින්ඩපාතය පිළිගන්නවා කියලා සඳහන් කරනවා. මේ ප්‍රනීත පින්ඩපාතය පිළිගන්නුවත් සඳහන් කරනවා මේ පින්ඩපාතයෙන් මුලාවටපත් වෙන්නේ නැහැ, ගිජුබවටපත් වෙන්නේ නැහැ, එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒ උපේක්ෂාවේ හිත පිහිටුවාගෙන හරියට පුත්‍ර මාංශය උපමාව මේ අත්තු දන්නවා බොහෝ විට මම හිතන්නේ ඒ වගේ මේ මේ පිළිබඳ මේ ආහාරය මගේ දිව පෙනවීම සඳහා නෙවෙයි මේක මගේ මද වැඩිම සඳහා නෙවෙයි මේක විනෝදය සඳහා නෙවෙයි මේ විදිහට ප්‍රත්‍යවේක්ෂාවෙන්ම මේ මගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා විතරයි නැති වේදනා ඇතිවීම වළක්වා ගැනීම සඳහා විතරයි තියෙන වේදනාව නැති කර ගැනීම සඳහා විතරයි මේ Brahmachari ජීවිතයට අනුග්‍රහය සඳහා විතරයි කියලා සිහියෙන්ම මේ දාණය වළඳනවා ඒකෙන් මුලාවටපත් වෙලා ඒකට කෑදර වෙලා ගිජු වෙලා මේ දාණය වළඳන්නේ නැහැ කියලා දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. එහෙම දේශනා කරලා පින්නත් මේ මේ සතර බ්‍රහ්ම විහරයෙන් වාසය කරන භික්ෂුව මේ තරම්ම ප්‍රබල ප්‍රබලත්වයෙන් ඉන්නවා. එහෙමනම් මස් ගැන කවර කතාවක්ද? මස් වල ගිජුකමක් ගැන තවත් සතෙක් මරාගෙන මේක කරගන්න ඕනේ කියලා කවර කතාවක්ද කියලා දේශනාවේ සඳහන් වෙනවා. පින්වත්නි ඒ තරම්ම එහාට මහා අවිහිංසාවක් බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. ඊට පස්සේ අවසානයේදී මේ සූත්‍ර ධර්මයේ තව වටිනා කාරණාවක් හෙළිපෙහෙළි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවක කියන තැනත්තාට ජීවකය මිනිසුන් විශාල පව් රැස් කරගන්න කාරණාවල් වගේක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවක මහා සංඝරත්නය වෙනුවෙන් අහවල් සතාව මරන්න අරගෙන එන්න කියලා කිව්වා. අහවල් සතාව දානය සඳහා මරන්න අරගෙන එන්න කියලා කීපමණින් මහා පව් රැස් කරගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ අවිහිංසාවෙන් වැඩ වාසය කරන බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහි මහා සංඝරත්නයේ විශේෂයි දානයක් පිළිගැනීම සඳහා අහවල් සත්තු මරා මරන්න කියලා මැරුවේ නෑ තව. කීපමණින් පවා අරගෙන බලන්න ඕන ජීවක සූත්‍රය මේ ඇත්ත. එහෙම කිව්වොත් කවුරු හරි ඒකීමෙන් බොහෝ පව රැස් කරගන්නවා කියලා කියනවා. ඊළඟට දැන් මේ කිව්වට පස්සේ අර සතාව අරගෙන එනවා බොහෝ ඒ අරන් එන හැම මහ මොහොතකම අර සතාට හරියට දුක් වේදනා තියෙනවා. දුක් වේදනා තියෙනවා අරගෙන එනකොට. මරලා නැහැ. එතකොට අන්න ඒ දුක් වේදනා විඳින වාරයක් වාරයක් ගානේ බොහෝ පෞරස් කරගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්වත්නි මේ සතා මරන්න කියලා අන කරනවා. මරන්න කියන අනකිරීමේදී බොහෝ පව් රැස් කරගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ සතා මරණකොට අධිකතර වූ වේදනාවල් විඳිනවා. ආන්ගේ වේදනාව විඳිනකොටත් බොහෝ පව් රැස් කරගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කැපමස අනුභව කරන භික්ෂුන් වහන්සේ දැකලා අන් අය චෝදනා කරනවා කියලා කියනවා. නොකැපමස් අනුභව කරනවා භික්ෂුන් වහන්සේලා කියලා චෝදනා කරනවා කියනවා. ඒකෙනුත් මහා පව් රැස් වෙනවා කියනවා. ඒක හින්දා වික්ෂුන් වහන්සේ මාංශ භක්ෂිකද නැත් මාංශ වළඳනවද නැත්නම් නිර්මාංශද කියන කාරණාව පිළිබඳව වික්ෂුන් වහන්සේ තීරණය කරගත්තා වේ. යම්කිසි කැපමසක් වළඳන වික්ෂුන් වහන්සේ නමක් දැකලා යම්කිසි ගීයත්ෙක් මේ කැපයි කියලා දන්නේ නැතුව මේ මේ හාමුදුරුව මස් කනවාය කියලා යම්කිසි ආකාරයකින් චෝදනා කළොත් එහෙම පින්නන්නේ මහා පව් ගොඩක් රැස් කරගත්තා වෙනවා. ඉතින් ඒකින්ද අපි බොහෝම පරිස්සම් වෙන්න ඕන කාරණාවක් තමයි අපි මතක් කරේ. මෙතනදී දැන් කාගෙත් අවධානයට යොමු වෙනවා මේ සල්ලි දීලා ගන්න මාංශයට මොකද වෙන්නේ කියලා. ඒක තමයි මෙතන කතා කළ යුතු කාරණාව. මුදල් දීලා ගන්න මාංශය මේකට අහු වෙනවාද නැද්ද කියලා. පින්වත්නි අපි හොඳින් බලන්න ඕන කල්පනා කරලා. අරමුණු කිරීම මාව අරමුණු කර මං උදෙසාද කියලා දැන් මං උදෙසා නම් බෑ. මං උදසා නෙවෙයි නම් ඒ කියන්නේ අංශු මාත්‍රයකින්වත් තමන්ගේ හිත කිලුට වෙන්නේ නැති කරගන්න අපිරිසුදු වෙන්නේ නැති වෙන්න ජීවත් වෙන්න මේක ආයෙ මම මතක් කරනවා මේක නීතියක් එහෙම නෙවෙයි නීතියක් නෙවෙයි කියන එක මතක් කරනවා කාගේ යහපත සඳහාද බුදුරජාන් වහන්සේ අනුදැනවදාළ විදිහට ජීවත් විය යුත්තේ කාගේ යහපත සඳහාද තමන්ගේ යහපත සඳහා තමන්ගේ හිත තමන්ට අභ්‍යන්තර චෝදනාවක් එල්ල කරොත් අනේ මම මේ ජීවිතේ ගත කරන්න අන් අය අන් සත්වයින්ගේ ජීවිත නැති කරන්න කටයුතු කරා නේද කියලා. ඒ ඔක්කොම පැත්තකින් තියන්න චෝදනාව පැත්තකින් තියන්න යම් විදිහකින් මේ අපිට පාලනය කළ නොහැකි ස්වභාව ධර්මය හේතු හින්දා සකස් වෙන ස්වභාව ධර්මය මේ මේ අකුසලයන් මේ පාප ධර්මයන් අපි අතින් සිද්ධ වෙලා ඒවා හේතු වෙලා පින්වත්නි තිරිසංගත ජීවිතයක പ്രേතෙක් භූතෙක් මලයකෙක් නිර්සතෙක් වෙලා උත්පත්ති ලැබන්න කාරණා සිද්ධ වුණොත් මරණාසන්න මොහොතේදී ආයෙ ගොඩේමක් කොහෙවත් නැහැ මේ දිවෙන් පල්ලෙහාට ගිය මේ සමහර රස දේවල් වලට පුළුවන්කමක් නැහැ අපිව බේරගන්න. අනිත් එක දිවෙන් පල්ලෙහාට යන මොහොතේදී දැනෙච්ච සැප වේදනාව එතනම ඉවරයි. එතනින් එහාට පස්සේ ඒක මහා දුගතක් තියෙන මහා දුකක්ම හටගන්න දේවල් බවට පත් වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තියෙන මේ පුංචි අවස්ථාවක අපි ඒ ඒ தત્ත්වය පාලනය කරගන්න නැතුව නුවණින් දැකලා ආහාරය පාලනය කරගන්නේ නැතුව කටයුතු කරන්න ගිහිල්ලා Tamanට හිතෙන හිතෙන විදිහට කටයුතු කරන්න ගිහිල්ලා අන්තිමට වැරදුනොත් බේරගන්න කිසිම කෙනෙක් නැහැ. ඒකින්ද බොහෝම පරිස්සමෙන් අපි මේවා පිළිබඳ තීරණයක් ගන්න වෙනවා. දැන් අපි පොඩ්ඩක් විමසලා බලමු පින්වත්නි. Taman මිලදී ගන්න මාංශය කුමන විදිහක එකක්ද කියලා. මේ ඔක්කොම පැත්තකින් දාලා අවිහිංසා සංකල්පය තුළ ඉඳගෙනම අපිට මෙන්න මෙහෙම කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. අපි යනවා කුකුලන් මරා කම්බියක එල්ලලා විකුණන තැනකට. එතන කුකුළු 6 දෙනෙක් එල්ලලා තියෙනවා. දැන් අපි ගිහිල්ලා සල්ලි දීලා ගන්නවා. එක එක කුකුල් කුණක් ගන්නවා. අරගෙන අරගත්තාම දැන් 6ක් එල්ලලා තිබ්බනම් දැන් 5යිනේ තියෙන්නේ. දැන් ඈතට යනවා ආපහු ඇවිදගෙන යනවා. ඈතට ගිහිල්ලා මම බලනවා ආපහු ඇරලා මීටර් 100ක් විතර ගිහිල්ලා බලනකොට මෙන්න ආය 6 දෙනෙක් ඉන්නවා. ආය 6 දෙනෙක් එල්ලලා. දැන් මොකද උනේ? මම සල්ලි දීලා එකක් ගත් එක හේතු වුණාද නැද්ද ඊළඟ සතාගේ ජීවිතේ නැති වෙන්න මට තිබුණානේ සල්ලි දීලා අර මරන් දින්න එක දෙනවා කියලා ඉල්ල ගන්න තිබුණා මම මේ සල්ලි දීලා ගත්ත කාරණාව හේතු වුණා ඊළඟ සතාව ගිහිල්ලා කුදලලා අල්ලගන්න හේතු වුණා දොරට පියලා බෙල්ල තද කරන්න හේතු වුණා එයාගේ බෙල්ල කපන්න හේතු වුණා එයාව අමු අමුවේ කුණු වතුරට දාන්න හේතු වුණා අමු අමුවේ හැම ගහන්න හේතු වුණා. මේ ඔකටෝම හේතුවක් වුණා මං සල්ලි දීලා ගත්ත එක. එතකොට ඒ තමයි ආසන්න සිද්ධිය. නමුත් ආසන්න නැති සිද්ධියක් අරන් බලන් පින්නත් මම සීතකරණයක දාලා තියෙන කුකුල් නාම්බෙක්ව ගන්නවා. ඒ කුකුල් නාම්බව ගත්තාම අපි මේවා සාකච්ඡා කරන්නේ Tamanට අතුලාන්ත පුංචි හෝ චෝදනාවක් නැති වෙන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය උපද්දවා ගන්න ඒ සඳහා විතරයි මේක නීතියක් නෙවෙයි තම තමන්ගේ කටයුත්ත තම තමන් බුද්ධියෙන් බලලා තීරණයක් ගන්න ගන්න ඕනේ. නමුත් මේ අපිට පේන දේ. දැන් මෙහෙමයි සීතකරණයෙන් ගත්තා. අරගත්තාම මෙහි එකක් අඩු වෙනකොට මෙහි 10ක් අඩු වෙනකොට 10 දෙනෙක් ගත්තා හින්දා 10ක් අඩු වෙනකොට ඒ වෙළඳසැලේ තැනත්තා අතරමැදියාට කියනවා මේකට ගෙනත් දාන්න කියලා. එතකොට අතරමැදියා මොකද කරන්න ගිහිල්ලා මරණ එක්කෙනාට කියනවා මරලා දෙන්න කියලා. දැන් මම ගත්ත එක කොහොම හරි කරලා තව එක්කෙනෙක්ගේ ජීවිතේ නැති වෙන්න හේතුවක් වෙනවමද නැද්ද? හේතුවක් වෙන ස්වභාවය පේන්න තියෙනවා. හේතුවක් වෙන ස්වභාවය හොඳට පේන්න තියෙනවා. හාල්මැස්සෙක් වුණත් පින්නත් මිලදී ගන්නකොට මේ වගේ ගැටලුවක් තියෙන බව පේනවා. එතකොට කෙනෙකුට තීරණයක් ගන්න පුළුවන් මම මෙතෙන්දී හොඳට පැහැදිලි කරන්න හදන්නේ මේ කාරණාවෙන් අපි හිතන්න ඕන විදිහ කොහොමද කියලා යම්කිසි කෙනෙක් පාරිභෝගිකයන්ට විකිණීම සඳහා සත්ව ඝාතනයට සූදානම් වෙනවා. මේ සූදානම් වෙනකොට අරමුණු කරන්නේ කවද? අපි හිතමු ලංකාවේ කොහේ හරි තැනක සත්තු මරන මරණ කෙනා එංගලන්තේ අරමුණු කරනවද? ඕස්ට්‍රේලියාව අරමුණු කරනවද? නෑ. එයාගේ අරමුණක් තියෙනවා ලංකාවේ සල්ලි දීලා ගන්න වැසියන් සඳහා මං ලංකාවේ පුරවැසියන් සඳහා මම මේක කරනවා. ඒක මේ වචනෙන් එයා යන්න ඉස්සෙල්ලා ප්‍රත්‍යක්ෂාවක් කරන්නේ ලංකාවේ පුරවැසියන් සඳහා මම මේ මාංශ නමුත් ඒ හැඟීම තියෙනවද නැද්ද? ඒ චේතනාව තියෙනවද නැද්ද? එහෙනම් ලංකාවේ මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා මම මේ මේ සත්වයා මරණවාය කියන තැන තමන්ව අහු වෙනවා කියලා සැකයක් උපදින්නේ නැද්ද? සැකයක් උපදින්න ඉදිරි කඩක් තියනවද නැද්ද? සැකයක් උපදින්න ඉඩ කඩක් තියෙනවා. එතකොට බොහෝ විට පින්නත් මේ වගේ තැනකදී අපිට තීරණයක් ගන්න බැරි වෙනවා. දැන් යමක් දැක්කනම් ඒ පිළිබඳ වාද විවාද මොකුත් නැහැ. දැක්ක දේවල් ගැන යමක් ප්‍රත්‍යක්ෂ කොට දැක්කනම් තමන්ගේ ඇස් දෙකට දැක්කනම් මම මේ දේ දැක්කා. දැන් මේ බලන්න. අපේ පවුලක කෙනෙක් අන්ත අතුරුදහන් වෙලා කවුරු හරි කියනවා එයා මැරිලාති කියලා. එයා මැරිලාති කියලා. දැන් ඔන්න ආරංචි වෙනවා කොහේ හරි තැනක මුත දේහයක් වැටලා තියෙනවා අය කියලා ওই වයස කෙනෙක්. අපි තාම දැක්කේ නැහැ, ඇහැට දැක්කේ නැහැ. දැන් පින්නත් නිවසේ ඉන්න කෙනා තුල නිවසේ ඉන්න කීප දෙනා සාකච්ඡා කරනවා දැන්. මෙයා මැරිලාද දන්නේ නැහැ කියලා. දැන් දෙපැත්තට වෙලා වාද කරගන්න පුළුවන්ද බැයිද? අර දැන් අර කට්ටිය ඇවිල්ලා කියනවා මේ ආරංචි හැටියට මෙයා උස මහත කෙනෙක්, තාලේලලු කෙනෙක් ওই විදිහට ওই විදිහට කියනවා යමක්. ඒතකොට කිව්වම මේ ලක්ෂණත් එක්ක ගෙදර ඉන්න කෙනෙක් ඔය කියන විදිහට නම් මෙයා වෙන්න ඕනේ. තව කෙනෙක් කියනවා නෑ නෑ නෑ වෙන්න බෑ. එයා වෙන්න බෑ. දැන් වාද විවාද ඇති වෙනවද නැද්ද? වාද විවාද ඇති වෙනවා. දැන් විශ්වාසවන්ත කෙනෙක් ඇවිල්ලා මට කියනවා එයාමයි මැරලා ඉන්නේ කියලා. එතකොට අර වාද විවාද ඇති වෙන ස්වභාවය. දැන් ඒ කියන්නේ අර තමයි දැන් ඉස්සෙල්ලා වාද විවාද ඇති වෙනවා. මොකද සැකයි. මෙයා නෙවෙයි මෙයා නෙවෙයි කියලා සැකයි. සැකයි නම් වාද විවාද ඇති වෙනවා. ඊළඟට තව කෙනෙක් ඇවිල්ලා කියන කෙනෙක් විශ්වාසවන්ත කෙනෙක් ඇවිල්ලා කියන එයා මැරිලා. දැන් ඇහුවා. අහපු හින්දා යම් ප්‍රමාණයකට හිතන්න පුළුවන් එයාම තමයි මෙයාට වැරදීමක් වෙලා තියලා සිතුවිලිත් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි ගිහින් දකිනවා. දැක්කට පස්සේ තේරුම් ගන්න මේ මෙයාම තමයි මැරලා තියෙන්නේ කියලා. එහෙනම් කිසිම සැකයක් නැහැ. බොහෝ විට දැක්කනම් තමන්ම ඇහුවනම් ඒ සැකය අඩු වෙනවා ගොඩාක් අඩුයි. නමුත් එතකොට වාද විවාද අඩුයි. ගිහින් ඇහෙන් දැක්කට පස්සේ මෙයා මැරිලා නැහැ කියලා සිතුවිල්ලක්වත් එන්නේ නැහැ. තමන් ඇහුවනම් පොඩි පොඩි වාද විවාද ඇති වෙන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක්ගෙන් ඇහුවනම්. නමුත් ඇහුවෙත් නැතත් දැක්කෙත් නැතත් අහවල් දේ ගැන සැකයක් තියෙනවා නම් ඒ සැකයේ තියෙන තැන වාද විවාද එනවද නැද්ද? එහෙනම් මේකේ විකල්ප වශයෙන් අපිට අනිත් පැත්තට ගන්න තියෙන්නේ යම් කාරණාවක් පිනිස මේක මේකට ගෝචර වෙනවාය අගෝචර වෙනවාය කියලා වාද විවාද පැනෙන්න පුළුවන් නම් දෙපැත්තට තර්ක කරගන්න පුළුවන් නම් කරුණුගෙන හැර දක්වන්න පුළුවන් නම් ස්ථීර වශයෙන් ඒක උනාද නැද්ද කියලා සැකයිද නැද්ද? එහෙනම් සල්ලි දීලා ගන්න මාංශය පිළිබඳ අපි දෙගොල්ලකට දෙපැත්තකට වෙලා වාද කරන්න පුළුවන්. මේ විදිහට මේ කට්ටියම අරමුණු කරා කියලා නෑ මගේ නමින් අරමුණු කරේ නෑ කියලා කෙනෙක් කියනවා. නෑ නෑ ඒ සල්ලි දීලා ගන්න මාංශය කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මගේ නම කියලා අරමුණු කරේ නෑ ප්‍රශ්නයක් නෑ. කියලා එක පැත්තකින් ඕන කෙනෙක් කියනවා. එහෙනම් තව කෙනෙක් කියනවා නෑ නෑ නෑ ලංකාවේ පරිපාරිභෝගිකයා කියලා පොදු වශයෙන් අරමුණු කරා කියලා කට්ටියක් කියනවා. දැන් මේක දෙපැත්තට තර්ක කරන්න පුළුවන් කියන්නේ සැකයිද නැද්ද? මේක එහෙමද දන්නේ කියලා සැකයි. එතකොට සැකනම් බුදුරජාණන් වහන්සේ මොකක් කියලාද කිව්වේ? මම ඒක කලින්ම කිව්වේ මේ ධර්ම දේශනාව ආරම්භ කරන වෙලාවේ සත්‍යවාදී බවට සත්‍යවාදී බව නිවන් දකින්න පිළිපන් කෙනාගේ සත්‍යවාදී බව ලිස්සලා යෑම කියලා කියන්නේ ගඟේ මෙහා යුර කියලා මම කිව්වා. එතකොට අංශු මාත්‍රයක අකුසලයක්වත් ඇති නොවෙන් නොවීම කියන ගඟේ එහා යුර කියලා කිව්වා. ඥාන සම්ප්‍රයුක්තව කුසලයේ වඩන කෙනා කල්පනා කරනවා යන්තම්වත් ගෑවෙන්නේ නැහැ මම. ගෑවෙන්නේ නැහැ කිසිම දෙයක කියලා. ඉතින් යම් කිසි කෙනෙකුට නිවන් දකින්න ඕන නම් ආර්ය ආර්ය මාර්ගය උපදවා ගන්න ඕන නම් අකුසලයේ ගැන සැක මාත්‍රයක්වත් ඇති වෙන්නේ නැති විදිහට ඒ තනත්තා කටයුතු කරන්න ඕනේ. අකුසලයෙන් කවදාකවත් පීඩාවක් එන්නේ නැති විදිහට. එතකොට පින්නන්නේ ඔක්කොමලා සත්‍යවාදීව අමතක කරන කාරණාවක් තියෙනවා. සල්ලි දීලා ගන්න මාංශය පිළිබඳ සැකයක් තියෙනවා. සැකයක් තියෙනවා. මොකක්ද? මේකට මාව අහු වෙනවද දන්නේ නැහැ. සැකයක් තියෙනවා කියන්නේ වාද කරන්න පුළුවන්. වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. එහෙනම් සැකයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා අතහරින්න. දිත්තං සුතං පරිසංකිතං කියලා. එතකොට නුවණින් විමසලා බලලා Tamanට පුළුවන් මේ විදිහට මේවා ගැන තීරණයක් ගන්න. අපි මේවා ගැන තීරණයක් ගත යුත්තේ තර්ක කර ගැනීමටවත් දෙපැත්ත බෙදා ගැනීමටවත් එක්කෙනෙක් හුවා දක්වා ගන්නවත් හෙලා දකින්නවත් නෙවෙයි. යම් විදියකින් මේ කාරණා අරගෙන තවත් කෙනෙකුට ප්‍රහාර එල්ල කරන්න පින්නන්නේ අපි සූදානම් වුණොත් එතන නැගෙන්නේ කුසලයක්ද අකුසලයක්ද අපේ බොහෝ ඇත්තෝ තමන් යම් කිසි දෙයක් දැනගෙන පින්නන්නේ එහින් එයින් ආඩම්බර වෙලා අන් අයට ගරහමින් කටයුතු කරනකොට දන්නේ නැහැ අනිත් පැත්ත හිල්ලලා කියලා නිවන් දකින්න සූදානම් වෙන කෙනා කලයක් වගේ කලයක වතුර රැඳෙන්න නම් හැම පැත්තෙම ආවරණය වෙලා තියෙන්න ඕනේ මැටි කලයක් අරගෙන බලන්න හැම පැත්තෙම මැටි ටික ඉතුරු වෙලා එක තැනකින් පුංචි ඉලක් ඇදලා නම් ඔක්කොම වතුර ටික එතනින් යනවා අන්න ඒ වගේ අකුසලයෙන් හිත ආරක්ෂා කරගෙන බුදුරජාන් වහන්සේ ආර්ය මාර්ගයේ උපදින තුරු තමන්ගේ సంతానගත අකුසලයන් සම්පූර්ණයෙන් දුර වෙන තුරුම කිසිම අකුසලයකට එන්නට නොදී කුසලයෙන්ම හිත ආවරණය කරගෙන වාසය කරන්න කියලා මහා සතිපට්ඨාන ආදී සූත්‍ර ධර්ම දිහා බලනකොට තේරෙනවා අකුසල මාත්‍රයකටවත් ඉඩ දෙන්නේ නැතුව කටයුතු කරන්න කියලා දේශනා කරේ තියෙන අපූර්ව. ඉතින් කල්පනා කරන්නම වෙනවා නිවන් දකින්න අවශ්‍ය නම් කල්පනා කරන්න වෙනවා බුද්ධිමත්ව ඊටා බුද්ධිමත්ව මම මේ අවස්ථාවේදී මොකද්ද ගන්න තීරණය හරි මන් නිසාවෙන් කිසියම්ම සත්වයකට අංශු මාත්‍රයක පීඩාවක් නොවි තමන්ගේ අම්මට තාත්තටවත් පින්නත් මේ වචන මාත්‍රයක් කතා කරද්දී පවා හැම වෙලාවකම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පිහි විපයෝගෝ අපිහි සම්පයෝගෝ ආදි වශයෙන් අනන්ත දුක් විඳින චිත්ත පීඩාව විඳ විඳ ඉන්න මේ සත්වයා විඳින්නා වූ පීඩාව මදිවාට මගේ මේ කටෙනුත්තව පීඩාවක් ඇති කරනවාද? මගේ ක්‍රියාවෙන් පීඩාවක් ඇති කරනවාද කියලා මෛත්‍රී සහගතව වාසය කරන පුද්ගලයාට සිතුවිලි එන්න ඕනද නැද්ද? අනේ මේ විඳින දුක්ගොඩ මද මමත් තව දුක් මෙයාට දුක් ඇති කරනවාද කියලා පින්වත්නි ඒ වගේ තමන් තමන්ගේ පැත්ත පිරිසුදු කර ගැනීම සඳහා අන් අයට මෛත්‍රී කිරීම බොහෝම වටිනවා. අන් අයට මෛත්‍රී කිරීම කිරීමෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ සිත පිරිසුදුභාවයට විශාල වශයෙන් පත් වෙන එක. ඒකින්ද අපි නොදන්න తත්වයක తත්වයකින් අපිට බොහෝ හානිදායක දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒකින්ද ධර්මයේ පිළිබඳ දැනගන්න ඕනේ. ඊටාම පරිස්සමෙන් ජීවත් ජීවත් වෙන්න ඕනේ. මේ ලැබිච්ච ජීවිතය පරිභෝජනය කරන්න ඕනේ කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැති වෙන්න. Tamanට ලැබිච්ච ජීවිතේ කිසියම්ම කෙනෙකුට අංශු මාත්‍රයක හානියක් නැති වෙන්න කටයුතු කරන කෙනා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒතකොට රහතන් වහන්සේගේ චින්තන රටාවට සමීපව කටයුතු කරන්න අවශ්‍ය කරන ප්‍රබලත්වයක් අපි ඇති කරගන්න ඕන ක්‍රමානුකූලව. අපේ හිතෙත් එවැනි වූ උසස් සිතුවිලි ජනිත කරගන්න කටයුතු කරන්න ඕන. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නීතියක් කොට අරගන්නේ නැතුව. ඇයි මේ ශික්ෂාපද ඇයි මේ ශික්ෂාපද මේවායින් සිද්ධ වෙන්නේ මොකද්ද? මේවා උතුම් කොට සලකලා මේ මේ කරුණ උතුම් කොට සලකලා ඊටාම ප්‍රවේශමෙන් අන් අයට රිද වෙන්නේම නැති වෙන්නේ තමන්ගේ යහපත සඳහා නිහඬව රහසේම තමන් මේ ප්‍රතිපත්තියට ඇවිල්ලා උතුම් චින්තනයකට උරුමකම් කියන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මහා මේරු පර්වතයක් වගේ සැලෙන්නේ නැති. ලෝකේ මේ මහ පොළොව වගේ බුදුරජාන් වහන්සේ එක වෙලාවක දේශනා කරනවා. මහ පොළොව වගේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. ගඟක් වගේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. ගින්දර වගේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. එතකොට අන්න ඒ වගේ නොසැලෙන ගුණය වර්ධනය කරගෙන කටයුතු කරගන්න තමන් ඊටාම ප්‍රබල අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඊටාම ප්‍රබල අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මම නොසැලෙන කෙනෙක්. මහ පොළව කියලා කියන්නේ එහි අසූචි බහැලුවත් මල් වඩින් ඒක තරසුවත් ඒකේ කිසිම වෙනසක් නැහැ. අන්න ඒ වගේ தත්වයකටපත් වෙන්න ආර්ය මාර්ගය අපිට උපදවා ගන්න ඕනේ. ඉතින් එහෙම ඊටා සාධාරණ ධර්මතාවයක් මේක. තමන් බුද්ධියෙන් හිතලා බලලා තමන්ගේ ජීවිතය කොයි කොයි බටට යවා ගන්න ඕනද කොයි පැත්තට හසුරවා ගන්න ඕනද කියලා කල්පනා කරලා බලලා මේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා සංසාරික ජීවිතය සුවපත් කර ගැනීම සඳහා මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙත අනුගමනය කරනවා මම මේ ධර්ම මාර්ගය වඩනවා මම මේ ආර්ය ශ්‍රැංග මාර්ගය භාවිතා කරනවා මමත් උතුම් නිවනින් සැනසෙන බුද්ධිමත් ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාධනාතුම තෙරුවන් සරණයි ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයන්න් වහන්සේ මහව ඉහළගම ගල්ලෑ විහෙර පුරාණ ආරණ්‍ය සීනාසනාධිහි පති පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට සත්‍ය ධෛර්ය නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා කියලා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු.